තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ. ජාපලින් කතා කරන්නේ ආර්යයන් වහන්සේ. හොඳයි. මේ වෙලාවේ ඔබ වහන්සේට කතා කරන්න පුළුවන්ද? මොකක්ද කියේ කොහෙන්ද කතා කරනවා කියලා? ගම්පිලි. ආ. ගම්පිලි මෙනින් වහන්සේ නමක්ද? ආර්යයන් වහන්සේ? මෙනින් වහන්සේ නමක්ද? නෑ නෑ ආර්යයන් වහන්සේ. ආ හොඳයි කියන්න. මොකක්ද ගැටලුව? ආරයන් වහන්සේ නැස්දෙන් වහන්සේගේ මේ අපි මේ අවුරුදු 10ක විතර කාලයක් ඉස්සෙල්ලා සිල් සමාදන් වෙන ආරයන් වහන්සේ ඒ වගේම ධර්මණයක් කරනවා. එනකට ආරයන් වහන්සේ දැන් මාස තුනක් හතරක් විතර වෙලදී වහන්සේගේ මේ ධර්ම දේශනා අහන්න ලැබුණ මේ මෙක්මල් ආරම තුරින් YouTube නාලිකාවෙන්. ඉතින් මේ වෙලාවේ අපිට අර මොදෙරම නොදන්න දේවල් ගොඩාක් දැනගන්න ලැබුණා. එහිමත් ආර්යයන් වහන්සේගේ වෙන ධර්ම දේශනා 40ක් 50ක් වගේ ශ්‍රවණය කරතිනවා. ඒ පොඩි ගැටලු කීපයකට තියෙනවා මේ පෙර අපි ඊට පෙර නොදතු දහම කවබෝධ කරගත්තා කියලා හිතෙනවා. ඒ සමහර තැන්වලදී ගැටලු කීපයක් මට කියලා තියෙනවා ආර්යයන් වහන්සේ. අහන්නේ ගැටලු. මම ආර්යයන් වහන්සේ දැන් මේ මෙච්චර කාලයක් ඔබ වහන්සේගේ දුරකථන අංකය හෙව්වා. දැන් බොහොම අසවීරියෙන් තමයි මේ දුරකථන අංකය ලබා ගත්තේ. මේ YouTube නාලිකාව මොන YouTube නාලිකාවද පරිහරණය කරන්නේ? බුද්ධෝත්පාද බුද්ධෝත්පාද දැන් YouTube නාලිකා කීපයක්ම තියෙනවා. බුද්ධෝත්පාදයකනේ පරිහරණය කරලා කියන්නේ. බුද්ධ මෙත්මල්ලර්ණ කියලා ගහලා තමයි ගත්තේ නාදනාංශ. ඒකේ මෙත්මල්ලර්ණ කියලා වෙනම YouTube නාලිකාවක් තියෙනවා. බුද්ධෝත්පාද කියලා වෙනම නාලිකාවක් තියෙනවා. ඔව් දෙකම දෙකින්ම මේ ධර්ම ශ්‍රවණය කළපෙනා වහන්සේගේ. හොඳයි හොඳයි. කියන්නේ දැනට දැනට 45 50ක් පමණ මේ ශ්‍රවණය කළා කියනවා. ඉතින් ඒ ආර්යයන් වහන්සේ දැන් මේ අපිට ගැටලුවක් වෙලා තියෙන මේ මොහොතක අවදිය කියන එක කොහොමද හඳුනාගන්නේ කියන එක අධ්‍යත්ත බහිත්‍යත්ත වශයෙන් දකින ආකාරය සහ ඒ ඒ තුලින් අපිට මඟඵල අවබෝධය යන ආකාරය තමයි අපිට දැන් දැනවත් වෙන්න ඕන ආර්යයන් වහන්සේ. දේශනා 50 කියවනේ තහලා තියෙනවා. ඔව් දේශනා 40ක් 50ක් විතර අහලා තියෙනවා ආර්යයන් වහන්සේ. මදි අහලා තියෙනවා. සම්මුලින් දාගන්න. මදි තමයි. දැන් වයස කී? මම 63ක් වෙනවා නේද? 63යි. ආපු ප්‍රශ්න දෙක තමයි මොහොතට අවදීනේ. අජ්ජත් කියන්නේ. එකම ප්‍රශ්න තමයි ආකාර දෙකක් විදිහට පෙවුනට. ඒ කියන්නේ දැන් ඔය මොහොතට කියන එක අවදිය කියන එක මේ සිතුවිලි කියන්නේ නාම රූපනේ. ඒ සිතුවිලි වලින් වැහිලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි පරිහරණය කරන්නේ සිතුවිලිනේ. අපි දැන් දෙයක් කියලා ගන්නකොට ඒක අපේ අරමුණනේ. ඒතර අපේ අරමුණනේ අපේ සිත කියන්නේ. සිතට එන අරමුණ තමයි සිත කියන්නේ. සම්මොහතේම අරමුණක් ඇති වෙනව නැති වෙනව. පොත දකින්න හිත නෙමෙයි, ධිට්ඨිය දකින්නේ. ධිට්ඨිය දකින්න හිත නෙමෙයි, මල දකින්නේ. මල දකින හිත නෙමෙයි පොළව දකින්නේ. ඔළුව වටයක් කරකවනකොට අපිට එක සිතක් විවිධ නිරුද්ධ වෙලයි තව සිතක් ඇති වෙන්නේ. ඒ සිතක් තව සිතක් ඇති හැබැයි මෙතනදී අපි දැන් එක සිතක් අපි හරියට දැක්කොත් අපිට ඔය හැම සිතම දැක්කම අපිට එක අරමුණක් හරියට දකින්න බැරුවයි ඉන්නේ. ඒ කියන්නේ ෂණ සම්පත්තිය. මේ මොහොතේ සිතක් හට ගන්නවා. හැම මොහොතෙම සිතක් හට ගන්නවා. අතීතය ගැන හිතුවත් ඒක වර්තමාන මේ මොහොතේ හිතන්නේ. අනාගතය ගැන හිතුවත් ඒකත් මේ මොහොතේ හිතන්නේ. එහෙනම් මේ මොහොතේ එක සිතක් තියෙන එච්චරයි. අතීතන්නාත්ව ගම්මේ අතීතේ ගිහින් ඉවරයි. නප්පටික්කං කිය අනාගතං මේ අනාගතේ තමයි ඇවිල්ලා නැහැ. හැබැයි මේ මොහොතේ අපි අතීත සිතක් ආවොත් ඒක මේ මොහොතේ වර්තමාන සිතක්. එහෙම නේද? දැන් මේ මතක් එතකොට මේ මොහොතේ මේ වර්තමාන සිත ඇර වෙන මොකුත් නැහැ. එහෙමනේ. තමයි වර්තමාන මොහොතේ ඇතිවන සිත තමයි අපි දකින්න උත්සාහ කරන්නේ. එතකොට ඒකත් ඒ වුණාට ඇත්තක් නෙමෙයි කියලා එතකොට වැටහෙනවා. ඒ කියන්නේ දැන් අපි උපමාවක් ගමු. දැන් මේ මොහොතේ බිත්තිය දකිනවා. අර බිත්තිය දකින හිත කියන්නේ අර අපි කියන්නේ පොත දකින හිත කියලා නිතරම කියන්නේ. අර ඒ ඒ අරමුණ එච්චරයි. චක්කු විඥාන සිතක්. පොත දකින සිත. එතකොට ඒ සිත ඒ සිත අපි බැලුවොත් එහෙම දැන් පොත කියන්නේ ඇත්තටම පොත කියලා දෙයක් බාහිර තියනවාද? අපි හිතින් අර පොඩි කාලේ අර අපි හදාගත්ත දේ නේද මේ පොත කියන්නේ. මොන්ඩිසෝරි අපට කිව්වේ රතු පාට කහ පාට නිල් පාට. ඒ වගේ අපිට අර රූපට දාපු શબ્දයක් තමයි පොත කියන හැඩතලේ එනකොට පොත කියලා දැම්මා. නැත්නම් අපි ඇමරිකාවේ කියන බුක් කියලා දාන්නේ. දැන් මේවා දේශනාවලින් ඇහුවා නේද? එතකොට අපි ඒ හදාගත්ත එක සිතුවිල්ලක් නේ. එතන මේ මොහොතේන අරමුණ කියන්නේ සිතුවිල්ලක් නේ. අපි ඉතින් හදාගන්න එක නේ. බාහිර තියෙන එක නෙමෙයි. එහෙම නේද? එහෙමයි. එතකොට අපි ඉතින් හදාගන්න එකක් අපි බාහිර තියනවා කියලා හිතන් ඉන්නවා. හිතනවා. හිතන එක තමයි ඇත්තටම අපි අපි අපි රැවටියෙම. අර විඥානේ බාහිර විඥානේ දැන් පොත කියන විඥානේ අර ස්කන්ධේ නිසා හටගත් එකනේ. දැන් ඒක බාහිරේ කියලා අපි හිතන එක. අන්න බාහිරේ කියලා ඒ වලට බාහිරේ කියලා අපි සිතුවිලා මේ රූප සංඥාවක් ඒ කියන්නේ චිත්තයක් තමයි මේ පොත කියන්නේ. අපිට එන හැඩතලේ අපි හිතන අර තියෙන ආපොත තමයි කියන්නේ. නෑ ඒක චිත්තයක්. එහෙනම් නාම රූප කියන්නේ චත්තාරෝච මහ භූතානං චතුර්ණං ච මහ භූතර උපාදාය රූප රූප කියවේ මහ භූත ඇසුරු කරගෙන හැදුණු එක ආයි මහ භූත නෙමෙයි. ඒක මේ රුප්පණය නිසා මෙතන ස්පාක් එක නිසා අටගත්ත අර රුප්පණයෙන් හටගත්ත රූපයක්. රූප රූපත් අபிසංකරණය. දෙයක් කරගන්න. ඒතර ඒක බාහිර කියලා අපි හිතන එක තමයි රැවටීම. අන්න අජත්ත බහිද්දා. බහිද්දා කිව්වේ අර බාහිර කියලා හිතපු එක. අජත්ත කිව්වේ මෙතන හිතන එක. මේ එයා හිතන දේම බාහිර තියනවා කියලා අන්ත දෙකක් හදාගත්ත එක. නමුත් ඒක අන්ත දෙකක් නැහැ. ඇත්තරම කිව්වොත් පොත කියලා අපි හිතන දෙයත් ඇත්තක් නෙමෙයි. ඒකත් අර ශබ්ද වර්ණ එකතු වෙච්ච එකක්. ඒ කියන්නේ ඇසට ආවේ වර්ණයක් කනට අර පොඩි කාලේ ආවනේ ඒකට දාපු ශබ්දේ පොත කියලා. ඒකම තමයි දැන් මේ චිත්තයක් කියන්නේ. ශබ්ද තරංගයි වර්ණ තරංගයකට චිත්ත තරංගය. මේක තමයි දැන් අපිට ආරෝපණයක් වෙලා. මේ මොහොතෙත් අපිට අර ශබ්දය આવොත් වර්ණෙත් එනවා. ඒකට චිත්තයක් කියන්නේ. නේද? දැන් මේ පැත්තෙන් අන්නාසි කිව්වොත් ওই පැත්තේ අන්නාසි gediya මතක් වෙනවා නේ රූපයක් එනවා නේ. එතකොට ඒක නේද මේ චිත්තය කියන්නේ. දැන් සුද්දෙකුට අපි අන්නාසි කිව්වට ඒ රූපෙන්නේ නැහැ. අර පොඩි කාලේ අපිට දින්න රූපේ නේද දැනුත් තියෙන්නේ. එතකොට ඒක තමයි අපි ඒ වේගය තුල අර එතන එතන එතන එතන ට්‍රිලියන් ගාණක් ඒ කියන්නේ අපිට මේ ශබ්ද වර්ණ එකතු වෙලා අර ස්පාක් වෙවි තියෙනවා. දැන් දැන් පේන්නේ අමතිසම් බිත්ති මේසේ ඇඳ අපිට පේන්නේ. අපිට මහ භූත පේන්නේ. ඒකයි සිතුවිලි විතරයි අපි ඒවා ඒවා ඒවාම ඇසුරු කරලා ගිනි බෝලේ කරකිනවා. වලල්ලප්පේ. ආර චිත්ත ආරෝපණය. ආත්මීය දැනීම. මේ ඔක්කොම තියෙනවා වගේ දැනන්නේ. තියෙන්නේ මොනවද? බාහිර නෙමෙයි අපි හිතන ඒවා. ඒ කියන්නේ අපිට දාපු අර දත්ත. ඒවයි කරකෙන්නේ. අර අපි කියන්නේ මේ ලෝකේ ජනගහනය කෝටි 800ක් වෙනවා කෝටි 800ම මේ සිත තුල ලෝකෙක ඉන්නේ කියලා එළිය නෙමෙයි කියලා. නේද? අපි කියනවානේ එළියේ තියෙන දේක් පෙන්නුවත් ඒක තව කෙනෙක් දැක්කත් අපි කියනවානේ දෙන්නම හිත ඇතුලේ තියෙන දේ දකින්න කියලා. එළියේ තියෙන දේක් නෙමෙයි කියන්නේ. නේද? එතකොට මෙන්න මේ අපි චිත්තේන නියති ලෝකයේ තමයි අපි හීනෙනුත් දකින්නේ සිතුවිලි නිතරම අර මනෝ අර මේක දැන් අර ස්පාක්ුනේ ශබ්ද වර්ණ ඒව එකතු වෙලා දෙයක් කියලා පොතමේසි කියලා ගත් එක මනෝ විඥාන ඒකම නැවත නැවත එනවා ආයි අලුත් වෙවි අලුත් වෙ මනෝ විඥාණයෙන් එන ස්පාක් වෙනවා කියලා කියන්නේ ඒ සිතුවිලිත් නැවත නැවත නැවත අලුත් වෙයි ස්පාක් වෙවි තියෙනවා. ඒකට කියනවා මන ආයතන කියලා. ඒකට අපි හීන පේන්නේ. සිතුවිලිත් නැවත නැවත නැවත අලුත් වෙවි තියෙනවා. නේද? එතකොට මේ මේ ආයතන හයස අපේ අපි දැන් මේ ආත්මයක් විදිහට ජීවත් වෙනවා වගේ දැනෙනවා. අයි මේ ඔක්කොම තියෙනවා වගේ නිතන්. ඒක තමයි අපේ ආත්මීය ආරෝපණය. දැන් මේ ආත්මම ඉන්නවා. මේ මට දැනෙන්නේ. මේ මේ මේසේ තියෙන්නේ ඇඳ තියෙන්නේ පොත තියෙන්නේ නේද? අපි අපි අපේ රැවටි. එහෙම අපි හිතන දේවල් කොහෙවත් නැහැ. අපි හිතන ලෝකයක ජීවත් වෙනවා. ඒකයි සිතුවිලි ලෝකෙක ඉන්නවා. අපි ටීවී එක දිහා බලාගෙන අපේ හිතේ තියෙන අර සිතුවිලි ලෝකේ අවුස්සගෙන රාග දේශමෝ ඇලෙන ගැටෙන අර චූන්නේදී ඉන්නවා පිනෝ පිනෝ. ටීවී එකේ ප්ලාස්ටික් බෝඩ් එකේ මොකුත් නැහැ. අපේ සිතේ තමයි ඇවිස්සෙන්නේ ඔක්කොම. රාග දේශමෝ නේද? අපි හීනෙත් එහෙම. සිතුවිලි අවශ්‍යගෙන ඉන්නේ. හැමතිස්සෙම ස්පාක් වෙනවා. අර ආස්වාස් ප්‍රාස්වාස් වෙනකම් ඒක වෙනවා. දැන් හොඳට තේරෙනවා. එතකොට අපිට මේ බාහිර කියලා අන්තයක් කියලා අපි හිතන දෙයක් මිසක් එහෙම අජත බයිද්දා කියලා අපි අන්ත දෙයක් හදාගන්නවා ඉන්නේ. ඒ කියන්නේ මේ සේරම සිතුවිලි. අන්ත දෙකක් නැහැ. ඇත්තම කිව්වොත් ඒකාන්තයයි. ඒකාන්තෙත් නැහැ ඇත්ත බැලුවාම. විතර පොත කියලා දෙයක් නැහැ. ශබ්ද වර්ණ තියෙනවා. ශබ්ද වර්ණ හැර වෙන මොකුත් මේ ආයතන වලට එන්නේ ඇසට ශබ්ද වර්ණයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසක්, කයට සෝසීත. ওই ටික එකතු වෙන එක විතරයි වෙන්නේ. ඕකට කියනවා පටිච්ච සමුප්පන්න වෙනවා කියලා. ඕකෙන් තමයි අපි දෙයක් කියලා ගන්නෙ. ඒක දීර්ඝ පැහැදිලි කරලා තියෙනවා දේශනාවල. නමුත් දැන් මෙතන කෙටියෙන් පැහැදිලි කරන්න යන්නේ. ඔන්න දැන් ඔය ප්‍රශ්නට උත්තර දෙන්න යන්නේ. ඕක කෙටියෙන් පෙන්නලා. ඒ කියන්නේ දැන් ඊට පස්සේ අපි දැන් මේ හිතන එක බාහිරේ කියලා ගත්තට එහෙම දෙයක් නැහැනේ. සිතෙත් එහෙම දෙයක් නැහැනේ. අන්න සිතුවිල්ල දැන් පොත දකින්න සිත බාහිරත් අපිට ඒක හම්බ වෙන්නේ නැහැ සිතෙත් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ සිතුවිල්ලට හරයක් නැති වෙනවා. පිහිටන්නේ කොහෙවත්. තියනවා කියලා රැවටෙන්නේ අන විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපම. විඥානේ අනිදස්සන වෙනවා. නේද? එතකොට නාම රූප පුරුජ්ජනේ වෙනවා. නාම රූප දෙකම නේ මිදෙනවා. ඇයි මිදෙන්නේ? දෙකේම එහෙම හිතන දේ කොහෙවත් නැහැ. හිතන දෙයක් නැහැ. ඔව් දැන් බාහිර ඝන ඝන කියලා පොත් කියලා දෙයක් හිතකත් නැහැ. බාහිරත් එහෙම දෙයක් නැහැ. ඒතර අපි හිතපු දේ කොහෙවත් අපිට හම්බ වෙන්නේ එතකොට අන අනිදාස නිමිත්තක් නැන් පොත කියලා නිමිත්තෙන් මිදෙනවා අනිමිත්තයි. අනිමිත්ත. ශුන්‍යතයි. දැන් ඒක හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍ය වෙන විදිහටම දකිනවා දකින්නේ නැහැ නෙමෙයි. අන්ධ වෙලා නැහැ බීරි වෙලා නැහැ නමුත් අපිට අවබෝධයක් ඇති වෙනවා මේ එතනේ කොහෙවත් නැහැ කියලා ඒ උනාට අන්නේ කණ්ණාඩියේ මුකුත් නැහැ කියලා අපිට අවබෝධයක් තියෙනවානේ හැබැයි කණ්ණාඩිය ඔක්කොම පේනවානේ ඒකට අපි දන්නවනේ ඇතුලේ මුකුත් නැහැ කියලා ඇතුලේ මුකුත් නැහැ ඒ වගේ දැන් ලෝකේ ඔක්කොම අපිට පේුණත් අපි දන්නවා එහෙම දෙයක් නැති බව අවබෝධඥානය සංකිතේ නිබ්බිදා කණ්ණාඩියේ මුකුත් නැහැ කියලා අපිට අවබෝධයක් තියෙනවා අවබෝධඥානය එතකොට අපිට ලෝකෙත් මුකුත් නැහැ කියලා අවබෝධයක් තමයි තියෙන්නේ අන්න එතනයි විඥාන අධ්‍යස්සන වුණ තැනයි නාම රූප දෙකෙන් මිදුණු තැන පච්චේ පරිඥාණි. අනේ ඊට පස්සේ තමයි මේ මොහොතට අවදිය කියන එක තියෙන්නේ. මොහොතට අවදිය කියන එක මේ කාලයට අදාළ එකක් නෙමෙයි. මේකට සිතුවිලි නෑ. දැන් ඔබතුමිය බිත්තිය දකිනවා. අපි මීට කලින් දේශනාවකත් එක පැහැදිලි කරා. බිත්තිය දකින මොහොතේ බිත්තිය දැකපු බවට සිහියක් අපි ගාව තියෙනවා. ඒක පුංචි දරුවට තියෙනවා කියලා අපි කිව්වා. ප්‍රභාස්වර සිත කියලා. ඒ පුංචි දරුවා බිත්ති මොකුත් දන්නේ නමුත් පේනවා. එතකොට 100ක් තමයි තියෙන්නේ. එතන සිතුවිලි නෑ සංඛාරා නෑ. බිත්තිද මේසද ඇඳද කියලා නෑ. පුංචි දරුවාට එහෙම දාන්න බෑ මොන්ඩිසෝරි යනකොටත් කියලා දෙනවා. ඒ කියන්නේ දන්නේ නෑ කියන එක. ඒ කියන්නේ සංඛාරා පනවන්න බෑ. ස්කන්ධානම් පාතිභව ආතනම් පටිලබුව අයං අයං උච්ච ಜಾති කියලා ජාති ධම්ම සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්නනවා. මහණෙනි ඇසේ උපතයි උපතයි. ඇසෙන් දෙයක් දැකලා ඒක මේසයක් පුටුවක් ඇදක් කියලා දැනගත්තොත් අන්න ඉපදුනේ. අන්න එතරයි ජාති හටගන්නේ. එතරයි දුක හටගන්නේ. එතරයි කෙලෙස් හටගන්නේ. එතරයි සංඛාරා හටගන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර. අනේදා ඉඳන් අපි ඉරිසියා කරනවා, වෛර කරනවා, ඇලෙනවා, ගැටෙනවා. ඇයි දෙයක් තියෙනවා. හැබැයි ඒක බාහිර නෙමෙයි ඒත් සිතුවිල්ලක්මයි. ඒකයි සංඛාරයක් කිව්වේ. සංඛාරයක් බාහිර කොහෙවත් හම්බෙන්නේ නැහැ. ඒක ශබ්ද වර්ණ. ශබ්ද වර්ණ එකතු වෙලා තියෙනවා. ශබ්ද වර්ණ ගන්ධ රස පහස සියල්ලම එකතු වෙනවා. ඒකට එකතු වෙන එක තමයි නැවත ස්පාක් වෙනවා කියලා අපි කිව්වේ. වට්ටක් වට්ටති. ශබ්ද වර්ණ විදිහට වෙනම වට්ටයක් කරකිනවා. ඊට අමතරව මනෝවිඤ්ඤාණය කියලා එකක් තියෙන්නේ මේ ටික එකට එකතු වෙන එකයි මනෝවිඤ්ඤාණය කියන්නේ. මනෝවිඤ්ඤාණය කියලා මේ අංගය තුලේ කොහෙවත් නැහැ. මේ වර්ණය කියන එකත් ඇඟ ඇතුලේ තියෙන සිතක් නෙමෙයි. දන්නවනේ ඒක කිව්වනේ. ආලෝකයේ තියෙන කොටේ. එහෙනම් ඒක පාක් වෙනවා කියූප එක ඇඟ ඇතුලේ කතාවක් නෙමෙයි. සිත කියන එක කොහෙවත් තියෙන තැනක් නැහැ. නේද? එතකොට දැන් අපිට පැහැදිලි දැන් මොහොතට කියන අවදිය කියන එක එහෙනම් මේ හැම මොහොතෙම සිතවිලි වලින් මිදුනොත් තමයි හම්බ වෙන්නේ. මොහොතට අවදිය. ඔව් මොහොත කියන එකට නාම රූප නැහැ. නාම රූප නැහැ. ඔව් අපි හිතන සිතවිලි වලින් මේ සිතවිලි තියෙන තැන මොහොත නැහැ. අවදිය නැහැ. එතන දැකීමක් සමනයි නේද ආරෙන්නයි. එතන තියෙන සිහිය. සිහිය. සිහියක් තියෙන්නේ. එතන නාම රූප නැහැ. නාම රූප. සිතක් හටගෙන නැති වුණු බවට අපිට සිහියක් තියෙනවා. ඒක තවත් සිතුවිල්ලක් නෙමෙයි. සිතුවිලි වල නාම රූප තියෙනවා. සිතුවිලි කියන්නේ විඥාන මායාව. විඥාන මායාව හැදෙන්නේ නාම රූප එකතු වෙලයි. තේරුණා නේද? නාම රූප පත්‍ය විඥානං. එතකොට ශබ්ද වර්ණ එකතු වෙන එක තමයි ওই නාම රූප කියලා දැන් පොත කියන්නේ මේ මේ පැත්තෙන් අන්නාසි කිව්වොත් ওই පැත්තේ රූපයක්ම වෙනවා කිව්වේ. ශබ්ද වර්ණ එකතුල ඒක තමයි විඥාන මායාව සිතුවිල්ල. එතන නාම රූප එකතු කරගත්තේ ඔබතුමියගේ අතුලාන්තයේ තියෙන විඥානයේ ඒක හසු වෙනවා. ශබ්දය આવත් වර්ණෙත් වෙනවා. ඒ කියන්නේ චිත්තයක්. ශබ්දය આવොත් වර්ණෙත් වෙනවා කියන්නේ චිත්තයක්. වර්ණයක් එනකොට ශබ්දයක් එනවා කියන්නේ චිත්තයක්. එළියේ තියෙන එකක් නෙමෙයි. සිතුවිල්ල. අපි හිත ඇතුලේ ලෝකයක ජීවත් වෙනවා. අපි එළියේ තියෙන ලෝකයක නෙමෙයි. නේද? නතේ කාමයන් චිත්‍රායන ලෝකෝ සංකප්පරාගෝ පුරුසස්ස කාම. මේ ලස්සන කැත තියෙන්නේ බාහිර චිත්‍රේ නෙමෙයි. ලස්සන කැත තියෙන අපේ හිතේ. අපි හිතන්නේ මේක ලස්සනයි කැතයි කියලා. පොත කියන්නේ පොත කියලා අඹ ගහ කිව්වේ නෑ අඹ ගහ නුග ගහ කිව්වේ නෑ අපි කියන්නේ මෙයාම එකම. අපි දාගත්ත අර දාගත්ත શબ્ද ටික. සම්මුති ප්‍රඥප්ති කියලාත් ඕකම තමයි කියන්නේ. එතකොට දැන් මෙතන මොහොතට අවදි කියන එක තමයි පැහැදිලි. දැන් ප්‍රායෝගික වෙන්න ඕනේ. දැන් හැමතැනම කෙනෙක් හම්බ වෙන්න බෑ. දෙයක් හම්බ වෙන්න බෑ. දෙයක් තිබ්බොත් කෙනෙක් ඉන්නවා. ඔව් දැන් පොත තිබ්බොත් මමමයි පොත. අයි මනෝවිඤ්ඤාණය මම මම කියලා වෙනම දෙයක් නෑ. පොතමයි මම කියන්නේ. ඒක අපි මේ දේශනාවල සාකච්ඡාවල මේ ටිකේ ඥානතෝ පස්සතෝ කියලා ඊට පස්සේ අපි ඔතනට තමයි ආවේ. මේ අර අපි ඥානතෝ පස්සතෝ කියවේ සිතුවිලි වලට එහාගේ සිහියක්. දැන් පේනව නෙමෙයි හිතනවා. ඒ අතට අපි දැනෙන දේ වෙනයි හිතන දේ වෙනයි. අවත දැනෙන දේ තමයි අර අපිට හැමතිස්සෙම ඥානය කියලා අපි පෙන්වන්නේ අවදිය මොහොත. ඒක ප්‍රබාස්වරයි. ඒක අපි පෙන්නවා. එතන තමයි අපි අමතිස්ස අපේ ගෙදර. සතිය තමයි අපේ ගෙදර. ඒක සම්මා සතිය නාම ඒක නෑ නාම රූප නෑ. මේ මොහොත කියන්නේ මොහොතට කාලයක් නෑ. නාම රූප නෑ. නාම රූප නෑ කියන්නේ අන්තයක් නෑ. දෙයක් කියලා ගන්න බෑ. අවදිය කියන එක දෙයක් නෙමෙයි. දැන් පොත කියන්නේ දෙයක්. නේ? මේක කියන්නේ දෙයක්. ඒතර මේ හැම සංඛාරයක් කියන්නේ ඒක ආත්මීය දැනීමක් දෙයක් කියන්නේ. එතකොට මේ සත්‍ය දකිනකොට ඒ අපි සිතවිල්ලකයි දෙයක් තියෙන විඥාන මායාවේ. ශබ්ද වර්ණ එකතුන් නිසායි දෙයක් තියෙන්නේ. එතන එතකොට දැනෙනවා නම් මොනවා හරි ඒක විඥානයක්නේ. ඒක දෙයක්. දැන් නාමය රූපයක් එකතු වෙච්ච එකක් නම් ඒක සිතවිල්ල. එතකොට ඒව සේරම බොරුවක්. ඒක කොහෙවත් නැහැ. අපි හිතන ඒවා කොහෙවත් නෑ. දැන් මෙතන ඇමරිකන් ජාතිකයෙක්ට ඒ භාෂාව වෙනස්. චීන ජාතිකයෙක් හිටිය භාෂාව වෙනස්. එතකොට ඒ භාෂාවෙන් අපි කියන වචන කොහෙවත් නෑ. ඒක ඇත්තක් නෙමෙයි. නමුත් අර 100ට 80 වෙනවනේ පුංචි ළමයා ප්‍රභාස්තර සිත වගේ. ඒක තමයි පරම සත්‍ය. ඒකට නාම රූප නැහැ. ඒක දැනීම දැනීමක් විතරයි. ඒ කියන්නේ ඒක 100ක් විතරයි තියෙන්නේ. ඒක හත්ති සියුම් නේද එතකොට? දැන් මෙතන ඊටත් වැඩිය සියුම් බලන්නකො දැන් ඔබතුමිය අහුවානේ අජ්ජත් බහිද්දා කියලා. දැන් බලන්න අපි කියනවා සෝතාපන්න වෙනවා කියන්නේ බාහිර හිතන දේ නැති බව දකින එක තමයි. බාහිරෙන් මිදෙනවා. නේද? ලෝකේ බාහිර තියෙන ලෝකේ අපි සිතුවිල්ලක් කියලා දකින. ඒතර ඒක සෝතාපන්න භූමිය කියලා අපි පෙන්වුවා නේ. පටිසෝතේ. ඒතර එළියේ තියෙන ලෝකේ ඇත්ත කරගත්ත එක පු탁ජන භූමිය. නේ? ඒතර අපි මේ එළියේ තියෙන දේ සත්‍යයක් නෙමෙයි කියලා දකින තැන මේ සිතුවිල්ලක් කියලා දකින එක අසෝතාපන්න. පටිසෝතේට එන එක නේද? එතනින් තමයි අපි එන්නේ මාර්ගෙට. එතකොට බලන්නකෝ දැන් ඊගාවේ අනාගාමී භූමියේ ප්‍රතිපදාවදී මොකද කිව්වේ? අපි කිව්වා මේ හිතන පොතෙන්තර මමෙක් නෑ කියලා. අර හිස් බැල්මකින් ලෝකේ දකින්න ඒ කියන්නේ නාමය තුල දෙයක් නෑ. දැන් ශබ්ද වර්ණ එකතු වෙච්ච එකන්නේ. එතකොට දැන් අපි දැන් මේ මොහොතේ එන අරමුණනේ මේ ඔක්කොම කතා කරන්නේ. අරමුණනේ මේ පොත කියන්නේ. එතකොට මේ පොත කියන පොත කියන අරමුණ ඇත්ත වුණොත් මම ඉන්නවා. පොත පොත දකින මම ඉන්නවා. ඒ තමයි මම. ඒක දකින මම. ඒතර පොත කියලා දෙයක් නැති බව දකිනවා කියන්නේ මමත් නැහැ. නොතනයි ගැඹුරුම තැන. ඒ කියන්නේ Tamanට මේසේ පොත ඇඳ සේරම තියෙන බවට තියෙන බවට අපි හිතනවා නම් ඒ ඒ තමයි ආත්මේ. මේ ආත්මය කියන්නේ දැන් මැරෙන්නේ හිතන්නේ කය නෙමෙයිනේ. හිත හැම මොහොතෙම ඇති වෙන නැති වෙනවනේ. එතකොට හිත හුස්ම නවතිනකන් එහෙම සිතක් ස්පාර්ක් වෙවි තියෙනවනේ ඇති වෙනව නැති වෙනවනේ. එතකොට දැන් මේ හුස්ම නවතින නැවතුනොත් එහෙම අන්න සිත නැහැ. ඊට පස්සේ මරණය මැරලයි කියනවා. ඊට පස්සේ කය වල්ලා දානවා නේ. දැන් මේ මොහොතෙත් බලන්නකො දැන් මේ කයේ මමයි කියලා හිතන එක නේද තියෙන්නේ. දැන් අපේ ඇඟිල්ලක් කපනවා. එතකොට මේ මගේ ඇඟිල්ලක්ද කපලා තියෙන්නේ? නෑනේ මේ ඇඟිලා මේ මේ කැපුවා කියලා හිතන එකනේ තියෙන්නේ. දැන් කකුල කපනවා. දැන් කකුල කැපුවා කියලා හිතන එකනේ තියෙන්නේ. ඊට පස්සේ කකුල් දෙකම කපනවා. කකුල් දෙකම කැපුවා කියලා හිතන එකනේ තියෙන්නේ. ඊට පස්සේ අත් දෙක කපනවා. දැන් අත් දෙක කැපුවයි කියලා හිතන එකනේ තියෙන්නේ. අත් දෙකයි කකුල් දෙකයි එහෙම නැතුව එහෙම YouTube එකේ සමහරලාට දාලා තියෙනව නේද? එහෙම ඔය එක එක අනතුරු වලට මුහුණ දීලා එහෙම එහෙම ඉන්නව නේද අය? අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ. හැබැයි එහෙම අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ කියලා හිතන එක නේද තියෙන්නේ? එතන මේ මේ කය මේ මම කියලා හිතන එක නේද තියෙන්නේ? එතකොට මේ කය මම නෙමෙයි නේද? කය මම නෙමෙයි. එහෙමයි අර මම පැහැදිලි. ඔව් එතකොට මේ කයම දැන් මම කියන්නේ සිතුවිල්ලන්නේ. සිතුවිල්ල. ඒත් සිතුවිල්ලක කොහේ දාත්මයක්? සිතුවිල්ල දාත්මයක් නැහැ. එතකොට මේ දරුවා දරුවා මේ මේ දරුවයි කියලා හිතනව නේද? හිතනවා නේද? දරුවයිනේ හිතේද? හිතනවා. බලන්නකො එතකොට මේ මහත්ය කියලා හිතනවානේ. මේ gedara කියලා හිතනවානේ. මේ දරුවා කියලා හිතනවානේ. එතකොට මේ ඔක්කොම සිතුවිල්ලක් නේ. සිතුවිල්ලට කොහෙන්ද දරුවෝ? සිතුවිල්ලට කොහෙන්ද මහත්යෙක්? සිතුවිල්ලට කොහෙන්ද ගයක්? මේ ඔක්කොම සිතුවිල්ලක් නේ. දැන් පොත කියන්නේ සිතුවිල්ල. එතකොට මේ රූපය කියන්නේ සිතුවිල්ල. මම කියන්නේ සිතුවිල්ල. එතකොට පොත කියලා දෙයක් නැත්තම් අන්න මමත් නැහැ. වදක් නැහැ. දැන් ඔය ඔක්කොම නැති වෙනකොට මාත් නැහැ. දැන් මම කොහෙද ඉන්නේ? දෘෂ්ටියක්, සක්කාය දෘෂ්ටි. සක්කායෙන් කැඩෙනවා. සක්කාය දෘෂ්ටි. අර අර කියන්නේ පෘථිවිය විනාශ වෙනවා කියලා සූර්යාගේ රශ්මිය වැඩි වෙලා අලු වෙලා අර ගිතෙල් දැවුණු දනක අලුත් දැලිත් ඉතුරු වෙන්නේ නැහැ කිව්වා වගේ බුදුන් වහන්සේ උපමා කරන්නේ මුකුත් ඉතුරු වෙන්නේ නැහැ කියලා. අන්තිර අභ්‍යකාශ විතරයි ඉතුරු වෙන්නේ. ඒතර මේ හිතන යකෝ බොරුවක් නේ. ඇත්තටම කොහෙවත් නැහැ. අභ්‍යාකාශය විතරයි ශුන්‍යයි. නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ. අන්න අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණිතයි. දැන් හර දැන් නිවන් දකින්න. මෙනෙහි කරන්න නම් තියෙනවා දැන් ගොඩක් නේද? නිවනටම අරන් ගියා වගේ නේද එකපාරට? ඔව් යාළුවා හිතාගන්න බෑනේ. හිතාගන්න බැහැ නේද? බුදුබණ නම් කොහොමදනේ? වැඩි බණ නම් කෙසේද? උත්පන ඇසුරොත් මේ උඩු යටි මාරු වෙනවා. හැබැයි මේ කල්පයක් හිටියත් වැඩක් නැහැ මේ සත්‍ය ඇහෙන්නේ නැතුව. මේ අපි බොරුවට නෙමෙයි හැම දෙයක්ම මේ සිතිවිල්ලෙන් අල්ලගෙන තියෙන්නේ. එහෙම දෙයක්වත් නැහැ නේ බලනකොට. ආත්ම දෙයකුත් නැහැ. චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ. ඇස කියන්නේ පේන බවට. පොත මේස ඇඳ. මහණෙනි ඇස අනිත්‍යද? නිතර අනිත්‍යයි ස්වාමී. එහෙමනම් ඔව් දුක්ඛද සපද දුක්ඛම් බන්තේ. එහෙනම් මහණෙනි ඇස අනිත්‍ය නම් දුකනගේ ඇස කියන්නේ මේ පොත මේස ඇඳ කියන එකමනේ. පේන බවටනේ ඇස කියන්නේ. මස් ඇහැට නෙමෙයිනේ. එහෙනම් ඒ සිතුවිල්ලනේ. අයින අරමුණනේ. ඇස කියන්නේ පොතනේ. එහෙනම් පොත නැහැ කියන එකනේ මේ කියන්නේ. ඊතන දෙයක් ඔයවත් නැහැනේ. අන්න ඒකට අනිත්‍යයි කිව්වේ. හිතන දේ කොහෙවත් නැහැ. එතකොට මොකද වෙන්නේ? එහෙනම් මානෙනි ඇස අනිත්‍ය නම් දුක නම් ආත්ම වශයෙන් ගතේකිද? නොහේතම් බන්තේ. අනාත්ම ධර්මයේ හමු වෙනවා. සිත්විලි වල කොහෙන්ද ආත්මයක්? සිත්විලිත් අන්තයටම බොරුවක් වෙනවා. අන්තයටම ශුන්‍යයි. ශුන්‍යත පටිසංයුක්ත දේශනා කිව්වේ නිසා. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ පෙර නොඇසු විරු දහම. ඒ යදම්මා හේතු භගවා තේසං හේතුන් තථාගතෝ. ඒ තථාගතයන් වහන්සේ හේතුඵල ධමයක් දේශනා කරයි. තථාගතවරු කර්මඵලය ගැන කතා කරන්නේ පලක් නැහැ. ඒක හැම ආගමකම තියෙනවා. ඒකට බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. අබෞද්ධෝත්පාද කාලෙත් පන්සිල් රකින්න ආර්ය උපෝසථ සීල රකින්න. අය මහාමායා දේවිය බුදු කෙනෙක් පහල වෙන කලනුත් රැක්කානේ. ඒ අපිට මේ රාවණ යුගයේත් හම්බ වෙනවා පංචශීල රැක්කය කියලා. එතකොට අපිට තේරෙනවා මේ හේතුඵල ධම ඇත කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි මහණෙනි තියෙන ලෝකයක් නෑ මහණෙනි කිව්වේ නේද හේතුම් පටිච්ච සම්භූතා හේතුබංගානිරෝධ සබහා දහමෙම මැවෙන දේ සබහා දහමටම දිය වෙලා හරි පුදුම දහමක්. අවබෝධ කරගත්තොත් කොච්චර වටිනවද? නේද? මෙච්චර කාලයකට අපි අහපු බණ මොනවද කියලා හිතෙනවා. ඔබතුමිය වාග්යවන්තයි. අන්තිම කාලේ හරි එක දවසක් හරි සත්‍ය ධර්මයක් ඇහෙන්න ලැබෙනවා. කොච්චර වටිනවද? හොඳමයි. ඉතින් මේක නැවත මෙනෙහි කරන්න. මේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. අතට ඔබතුමියට සසර දුකෙන් මිදෙන්න හේතු වෙනවා. සේවා කරන්නයි. සේවා කරන්නයි.